ඊළඟට අනෝමා ලියනගේ මහත්මිය ස්වාමීන් වහන්සේ මේ මේක අදටම කෙලින්ම නම් සම්බන්ධ නැහැ ඒ වුණාට මේ මරණාසන්න චිත්ත වීතිය ගැන මේ මට පොඩි ප්‍රශ්නයක් මේ ඊයේ පෙරේ දහව බණකදී ඇති වුණා දැන් අපි අපි කලින් ඉගෙන ගත්තනේ ස්වාමීන් වහන්සේ අර ප්‍රතිසන්දි සිත ගන්නේ අවසාන භවංග සිතට කලින් ජවන් සිත්ගත් අරමුණු වලින් තමයි ප්‍රතිසන්දි සිත කියලා. ඒතකොට මම මේ ළඟදී මේ ඊපෙරේද මේ බණක් ඇහුවා. එතකොට එතනදී කියුණා මේ තිරිසන් සත්‍ය ඒ දුගති හේතුක සත්තු ඉපදෙන්නේ අකුසල විපාක සම්තීර්ණ සිතෙන් එහෙම කියලා. ඉතින් එතකොට අපි එතනදී හිතා ගන්න ඕනේ ඒ සම්තිර්ණ සිතෙන් විමසපු අරමුණ ඒ ජවන් සිත් වලින් ගන්නවා කියලාද කොහොමද ස්වාමිනාස් මට පොඩ්ඩක් පැටලෙනවා. ඔව් එතන කියන්න වෙන කතාවක්. දැන් අපිට ජවන් සිතනේ අතන විපාක ඇති කරන්නේ ප්‍රතිසන්දිය හැටියට. එහෙමයි. අපට ඒ ජවන් සිත් හැටියට ජවන කෘත්‍ය කරන සිත් තියෙනවා. එතකොට ජවන කෘත්‍ය කරනවා මේ කුසල මහා කුසල විපාක 8. ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන ඔය 8ෙන් ප්‍රතිසත්ත්‍ය කරනවා. ඊට පස්සේ මහා මහග්ගත සිත් නවයෙන් ප්‍රතිසන්දි කෘත්‍ය කරනවා. මහාගත සිතා කියන්නේ ප්‍රථම ධාන, ද්විතිය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන. එතකොට අභිධර්ම ක්‍රමයේ හැටියට පංචම ධාන කියලා හිකුත් තියෙනවනේ. ඊට පස්සේ එතන පහයි, ඊට පස්සේ ආකාසානංචයතන, විඥානංචයතන ආදී එතන හතර, එතන නවය. ඊළඟට අකුසල විපාක දැන් අකුසල් සිත් තියෙනවනේ අකුසල් සිත් ලෝභ මූලික සිත් 8ක් තියෙනවා ද්වේෂ මූලික සිත් 2ක් තියෙනවා මෝහ මූලික සිත් 2ක් තියෙනවා එතකොට අකුසල් සිත් 12ක් තියෙනවනේ හ්ම් 12ක් තිබුණාට විපාක දීමේදී අර ප්‍රතිසන්දි කෘත්‍ය කරන්න ඒකක්වත් සමත් වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි කෘත්‍ය කරන්නේ එකම අකුසල් සිතකින් පමණයි. ඒ තමයි අර සම්තිරණ සිත. ඒ නිසා තිරිසනෙක් වෙන්නේ, പ്രേතෙක් වෙන්නේ, නිරිසතෙක් වෙන්නේ, අසුරෙක් වෙන්නේ මේ සතර අපායෙම උපදින්නේ එකම අකුසල් සිතයි. අකුසල් විපාක හැටියට එන්නේ එකම සිතයි. දැන් දැන් කුසල විපාකයේදී අර මහා කුසල ඒ කියන්නේ කාමාවචර කුසල ඒ අටෙන් විවිධ විවිධත්වයක් ඇති වෙනවා. එතකොට මහග්ගත සිත් වලින් විවිධත්වයක් ඇති වෙනවා. හැබැයි අකුසල විපාක ඇති වෙද්දී අකුසල විපාක ප්‍රතිසන්දියක් ඇති කරන්න සමත් වෙන්නේ දැන් විපාකයක් දෙආකාරයෙන් ප්‍රතිසන්ද විපාක ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රතිසන්ද විපාක ඇති කරන්න සමත් වෙන්නේ ඔය කියන සම්තිරණ සිත විතරයි. අතේන සිත. ඒ නිසා තමයි අර තිරසං සතා ඒ තිරසං සතා විතරක් නෙමෙයි නිර්සතත් උපදින්නේ ඒ සිතෙන්ම තමයි. එතකොට ඒ සත්වයාගේ ප්‍රවෘත්ති විපාකය කියන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන විපාකය විවිධ වෙනවා එයාගේ කර්මය මත. ඒ වගේම එයා එකම සිතකින් උපන්නට එයා කරගත්තු කර්මය වෙනස්නේ. ඒ කර්මය වෙනස් නිසා තමයි වෙනස් වෙනස් තැන්වල උපදින්නේ. නිරේ උපදිනවද, තිරිසන් ලෝකේ උපදිනවද, പ്രേත ලෝකේ උපදිනවද, අසුර ලෝකේ උපදිනවද කියලා තීරණය වෙන්නේ කර්මය මත. හැබැයි කර්මයෙන් ජනිත කරන සිත අර සම්තිර්ණ සිතම තමයි. එතකොට ඒක හේතුක සිතක්. එතකොට දැන් අපි උපදින්න පුළුවන් කුසල අහේතුක සිතින් උපදින්න පුළුවන් කුසල ද්වි හේතුක සිතින් උපදින්න පුළුවන් කුසල ත්‍රි හේතුක සිතින් උපදින්න මිරය තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ අසුර ලෝකේ කියන හැම තැනම උපදින්නේ අහේතුක අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ කියන එකම සිතෙන් පමණ එතකොට මේක දෙකක් ස්වාමීන් වහන්සේ මම අර එකට ගැට ගහගුවට මේක දෙකක් අවස්ථා දෙකක් ඒ පැහැදිලි කරනවා හරි ස්වාමිනාස තේරුණා බොහෝම පිං ස්වාමිනාස තෙරුවන් සරණයි. මම ඒකයි කිව්වේ දැන් අපි මේ අභිධර්මයේ මූලික කරුණු ටික කියවලා ඊට පස්සේ අර ඒ සිත්වල කෘත්‍ය ඒ චෛතසිකවල කෘත්‍ය එතකොට අන්න ඒ වගේ කාරණාත් අපි ඉගෙන ගන්න ඕනේ මොකද ඒ ඒ ඒ ඒ සිත්වල දැන් ජවන කෘත්‍ය කරන්නේ මොනවද? එතකොට ප්‍රතිසන්දි කෘත්‍ය කරන්නේ මොනවද? මොන සිත්වල? එතකොට අන්න එහෙම දැනගත්තාම තමයි අපිට මේක වඩා පැහැදිලි වෙන්නේ. එතකොට දැන් අපි අභිධර්මයේ මූලික කර්මවලදී කියාගෙන යන්නේ මේවා මූලික ගති ලක්ෂණ ටික. ඉතින් ගති ලක්ෂණ ටික කියද්දී අපි තව ටිකක් අමතරව හැමදෙනාගේම දැන ගැනීම සඳහා අනිත් අනිත් කාරණාත් එතනදි පැහැදිලි කරනවා. නමුත් මහානායක හඳුරු මෙතනදී උත්සාහ කරන ඒවා මූලික ලක්ෂණ ටික පැහැදිලි කරන්නට පමණයි අභිධර්මයේ මූලික කරුණු කියන අවස්ථාවේදී උන්වහන්සේ පැහැදිලි කරනවා. බොම් පින්සමින්හස තේරෙනවා. තේරුවන් සරණයි.